එහෙමයි ස්වාමීන් වහන්සේ ඊ타ත්ම වටිනා පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේ කළේ. මගේ අවසාන ප්‍රශ්නය අපි සමහරට ඇතැම් අය අහලා ඇති ඊළඟ බුදුවන බෝසතාණන් වහන්සේ මෛත්‍රී බෝධිසත්වයන් වීරිය මූලිකව දියුණු කරපු බෝසතාණන් මහා බෝසතාණන් වහන්සේ කෙනෙක්. ඒතර මම අහලා තියෙනවා ඒ ස්වාමින් වහන්සේ බුදු වෙන්නට කියලා අදිෂ්ඨාන කරගෙන ඉඳ ගන්නකොට මායයා දුවල යනවා කියලා. ඒ කියන්නේ දැන් අපේ බෝසතාණන් වහන්සේ වගේ ළඟට ඇවිල්ලා යුද්ධ කරන්න වගේ මොනවත් නැතුව වීරිය අධික නිසා ඒගොල්ලෝ ට කිට්ටු වෙන්නවත් බැරුව දුවලා යනවා කියලා. ඒ පැත්තටවත් ඉන්නේ නැතුව. ඒක කෙටි කාලෙකින් මේ වෙනත් හේතු නිසා කෙටි කාලිකේ බුද්ධ තත්වයටපත් වෙනවා කියලා. ඒක ඇත්තද ස්වාමීන් වහන්සේ? ආ ඇත්තටම ඒ කාරණේ මම මට අහන්න ලැබිලා නැහැ. එතකොට මේ බෝසත්වරුන්ගේ යම් යම් විවිධත්වයන් තියෙනවා. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙන අවස්ථාව වෙනකොටත් ඒ විවිධත්වයන් අදාළ වෙන්නට පුළුවන්. සමහර දැන් අපි දන්නවනේ අපේ ගෞතම බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. හැබැයි සමහර බෝසත්වරු දින 6යි. සමහර බෝසත්වරු එක රැයක් එළි වෙනකම් පමණයි. එතකොට අන්න ඒ වගේ එක් එක් බෝසතාණන් වහන්සේගේ සාංශාරික හුරුව කර්මයන් පාලනය කරගත්තු විදිහ ආදියත් එක්කලා විවිධත්වයන් තියෙන පුළුවන් බුදු වුණාට පස්සේ උන්වහන්සේලා තුල සමාන බවක් තියෙනවා හැබැයි බෝසත් අවදීදී විවිධ වෙනස්කම් තියෙන්නට පුළුවන් ඒ වගේම සමහර කෙනෙකුට මායාවෙන් පැමිණෙන බාධක අධික වෙන්න පුළුවන් සමහර කෙනෙකුට මායාවෙන් පැමිණෙන බාධක අවම වෙන්න පුළුවන් ඒ උන්වහන්සේගේ තේජසත් එක්කලා ඒත් ඒ වගේ යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන් බෝසත් අවදිය තුල. බුදු වුණාට පස්සේ ਸਰවඥ භාවය තුල කිසිදු වෙනසක් නැහැ. එතනින් උන්වහන්සේලා සම වෙනවා. එතකොට බෝසත් අවදීදී ඇතම් කෙනෙක් සද්ධාධිකයි, ඇතම් කෙනෙක් වීර්‍යාධිකයි, ඇතම් කෙනෙක් ප්‍රඥාධිකයි. එහෙම වෙනස්කම් තියෙනවා. ඒ නිසා මේ මායයට මුහුණ දීම, දුෂ්කර ක්‍රියා කිරීම ආදිය තුලත් යම් යම් වෙනස්කම් තිබිය හැකියි. ඒක අපිට සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ. නමුත් ඔය විදිහේ කතාවක් මම අහලා නැහැ මීට පෙර. ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් ලියලා තිබ්බ ලිපියකින් ඉතින් ඒක සමහරට ඒ වගේ කරුණක් සමාජගත වෙලා ඇත්තේ අර වීරයේ තියෙන අධික බවත් එක්කලා ඒ ගොඩ නගා ගන්න තේජස නිසා. එහෙමයි. එහෙමයි. ඒ බෝසත් අවදීදී ඒපතු යම් යම් වෙනස්කම් තිබිය හැකියි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහෝමත්ම පිං සිද්ධ වෙනවා ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.